දැන් මම පසුතැවීම ගැන මට අහන්න උවමනා වුණේ අපි දැන් මුලින් අපි දැන් දන්නවනේ පසුතැවෙන්නේ මොකක් හරි අපිට දැන් මං අතින් වැරද්දක් වුණා කියලා දන්න වෙලාවටනේ මං වැරද්දක් කළා කියලා. එතකොට දැන් සමහර ලාවට අපි අතින් පළවෙනි වතාවේ වැරද්ද වෙනකොට අපි පසුතැවෙනවා හොඳටම මහා වාර ගාණක් ඒක සම්හදින එක එක දවස්වල ආපහු ආපහු මතක් වෙනවා. හැබැයි දෙවෙනි තුන්වෙනි වගේ වෙනකොට ඒ වාර ගණන අඩු වෙලා කීප වාරයක් වෙනකොට අපි නිකන් ඒකට හුරු වෙලා ආ දැන් ඉතින් ඕක සාමාන්‍යයිනේ වගේ දෙයක් කියලා අපි ඔටෝ ඒකට නිකන් හුරු වෙලා යන ගතියක් එහෙම එනවා ඊට පස්සේ ඒක සාමාන්‍යයනම එතකොට දැන් මෙතන මොකද්ද වෙන්නේ මේ පසුතැවීමද දැන් එතනින් එහාට ගිය වෙන මොකක් හරිද එහෙම වගේ වෙන තැනකදී වෙන්නේ ඒක අතිශයින් භයානකයි ඒ මොකද පසුතැවීමෙන් සිද්ධ වෙන අකුසලය එතකොට කරගන්නේ නැහැ. ඒකේ පොඩි හොඳක් තියෙනවා. නමුත් එතන තියෙන අනතුරුදායක පැත්ත තමයි අකුසලය වරද සාමාන්‍යකරණය වුණාට පස්සේ ඒතරත්තා ඒකෙන් මිදෙන්න උත්සාහ කරන්නේ දැන් උදාහරණයක් හැටියට දේවවාදී ආගම්වල කියවෙනවා දෙවියන් වහන්සේගෙන් සමාව ගන්න පුළුවන් පසුතැවීම. එතකොට දැන් කරපු වැරද්ද ගැන අපි අවංකව පසුතැවෙනකොට දෙවියන් වහන්සේ අනුකම්පාවෙන් සමාද සමාව දීලා එයා පාපයෙන් මුදවා ගන්න. ඒතර ඒ විදිහේ ආකල්පයක් ඇති වෙච්ච ගම එතකොට එයාට ඒක ගැන අර මේකෙන් මම නැගී හිටින්න ඕන කියන ස්වාධීනව තමන් නැගිටින්න තියෙන උත්සාහය සම්පූර්ණයෙන් එතනින් ගිලිහිලා. ඊට පස්සේ අපි හිතමු දෙවියන් වහන්සේ සත්තුන්ට ජීවය දීලා තියෙන්නේ මිනිස්යාගේ පැවැත්ම සඳහා. එතකොට ඒ නිසා ඒ සත්තු ආහාරයට ගැනීම ප්‍රශ්නයක් නෙමෙයි. ඒ අපි නිකම් මරනව නෙමෙයි ආහාරයට ගන්න මරුවොත් ඒකේ ගැටලුවක් නෑ. මනුස්ස වර්ගයා වෙනුවෙන් තමයි මේ අවශේෂ ලෝකය දෙවියන් වහන්සේ නිර්මාණය කරලා තියෙන්නේ. මේ සංකල්පය ආපු ගම එතකොට අර පාපය ගැන පසුතැවීමක් නෑ. සතෙක් මරුවා කියලා පසුතැවීම. එතකොට බෞද්ධයෙකුට සතෙක් මරන්න උනොත් ලොකු පශ්චාත්තාවයක් ඇති එතකොට බෞද්ධයයි දේවවාදී ආගමක් අදහන කෙනයි ගත්තන් පස්සේ බෞද්ධයා සතා මරණ වෙලාවෙත් පාපය කරගන්නවා මරලා ඉවරලා බොහෝ කාලයක් පසුතැවිතවි එයා කර්ම රැස් කරගන්නවා. අර දේවවාදී පුද්ගලයා ගැන කල්පනා කළාන් පස්සේ එයා මරණ වෙලාවේ අකුසලයක් කරගන්නවා පස්සේ පසුතැවිතවි කරගන්න අකුසලය එයාට නැහැ. එතකොට එහෙනම් දේවවාදී ආගම වඩා හොඳයිනේ වගේ අදහසක් එන්න පුළුවන්. නමුත් එතන තියෙන භයානකම තමයි පසුතැවෙන පුද්ගලයා පසුතැවෙන අකුසලයෙන් බලවත් කරගන්න බව. හැබැයිව හැබැයි පශ්චාත්තාපේ කම්පණය නිසාම ඒතරත්තා යම් දිනක මෙතනින් මිදෙන්නට මගක් හොයන. අරතරත්තාට පසුතැවීමක් නැති නිසාම ඒතරත්තා එකෙන් මිදීමේ උත්සාහයක් ගන්නෙම නැ දිගින් දිගට ඒ දුර්වල තත්වයෙන් ඒතරත්තා පවතිනවා. ඒ නිසා අකුසලය අතින් ගත්තොත් පසුතැවෙන කෙනාට අකුසලය වැඩි වෙනවා. පසුතැවෙන්නේ නැති කෙනාට එහෙම ප්‍රශ්නයක් නැහැ. නමුත් සාංශාරික ගමන ගත්තෙන් පස්සේ පසුතැවෙන කෙනා තමයි සීලය ගැන, ගුණය ගැන යම් හැඟීමක් තියෙන කෙනා. එයා කොහොම හරි එතනින් මිදෙන්න වෑයම් කරන්න ඒක අවස්ථාවක් වෙනවා. අරයට එහෙම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පිං